උනුත් පස්සෙන් පනලා ගිහිල්ලා කොටලා මේකෙන් කොටසක් ගන්න හදනවා. දුන්නේ නැත්තම් ලිහිනියට කොටනවා. ඒක බිමට වැටුනොත් බල්ලෝ, කපුටෝ, කැනහිලුන්, කබරයි නොයෙක් සත්තු මෙතනට එකතු වෙනවා. මේ මස් වැදල්ල දැහැගන්නට. ඇයි මේ මස් වැදල්ල Taman තනියෙන් භුක්ති විඳින්නට උත්සාහ කළාට ඒවා බහු සාධාරණ දේවල්.